මේ වෙනකොට අපි දේශනා කරන්නේ කාංකා විතරණ විසුද්ධි. ඉතිරි විසුද්ධි තුන පිළිබඳව දේශනා රාශියක් තියෙනවා. එකෙන් වැඩිපුරම තියෙන්නේ දිට්ඨි විසුද්ධි පිළිබඳව, ආකාංකා විතරණ විසුද්ධි පිළිබඳව. ඒ මේ විසුද්ධි ධර්මතා දෙක මෙච්චර දීර්ඝ ලෙස දේශනා කරන්නේ. යමෙකුට සීල විසුද්ධිය එච්චර ගැටලුවක් නෑ. ඒක ගැටලුවක් නෑ. සමහර පොඩි ළමයෙකුට උනත් ඒ සීලයෙන් සංවර වෙන්න පුළුවන්. කය වචනේ සංවර කරගන්න පුළුවන්. සමාධිය ඇති කරගන්න එකත් එච්චර ගැටලුවක් නැහැ. සමාධිය ඇති කරගන්නත් පුළුවන් යම් කිසි කෙනෙකුට. නිවැරදිව යම් උත්සාහයක් දරුවොත් එයාට චිත්ත ඒකාග්‍රතාවයක්, සිත එකඟ බවක් ඇති කරගන්න බොහොම සුළු වේලාවකින් වුණත් පුළුවන්. හැබැයි මේ දික්තියයි සැකයයි කියන එක තමයි අමාරු කාර්යය. මොකද අනාදිමත් කාලයක් අපි ආවේ අවිද්‍යා තණ්හා දෙක තුල. ඒ අවිද්‍යා තණ්හා තුල අපේ මනස හිර වෙලා තියෙන තාක්කල් අපි සම්මුති ලෝක ජීවත් වුණේ. ප්‍රඥප්ති තුල ජීවත් වුණේ. දිට්ඨියෙන් හා කාංකා විතරණ විසුද්ධියෙන් කරන්නේ සම්මුති ලෝකයෙන් එහාට අරන් යනවා. ප්‍රඥාප්තියෙන් එහාට ගෙනියනවා. ඒ ක්‍රමක්‍රමයෙන් පරමාර්ථය කරා. අන්න ඒක නිසා තමයි මේ ධර්ම දේශනා දීර්ඝ වෙන්නේ. හොඳට අහන්න ඕනේ. එකඟ සිතින් අහන්න ඕනේ. සමාධි සිතින් අහන්න ඕනේ. එකයි. නැත්තම් වැටහෙන්නේ. ඔද සාසත උච්ඡේද දිට්ටි කියන දෙකෙන් ගැලවෙන්න නම් නියත වශයෙන්ම හොඳ මනසක් ඕනේ. ඉතින් ඒක එක දේශනාවකින් අවබෝධ කරගන්න අයත් හිටියා. අවබෝධ කරගත්ත අයත් හිටියා. දැනුත් අවබෝධ කරගන්න පුළුවන් අයත් ඉන්නවා. හැබැයි හැමෝටම එහෙම බෑ. ඒ නිසා තමයි මේ ධර්ම දේශනා මාලාව දීර්ඝ වෙන්නේ. මොකද අපි කැමති සියලු දෙනාම මේ භවය තුලම නිවනට අරගෙන යන්නේ. එකමයි සසරෙන් නිවනට කියන මාතෘකාව ගත්තේ. එහෙනම් කාංකා විතරණ විසුද්ධි කියන්නේ හේතුඵල ධර්මතාවය අවබෝධ වෙන්නේ. දිට්ඨියෙන් කරන්නේ කඩලා පෙන්නනවා. ඒකත්වයෙන් ගණ්ඩ පුරුදු වෙච්ච අයට ඒකත්වය තුල මනස හිර වෙලා තිබ්බ අයට කඩලා පෙන්නනවා. ඒ දිට්ඨියෙන් ගැලවෙන්න. දිට්ඨිය විසුද්ධි කරගන්න. විවිධ ආකාරයකට කඩලා පෙන්නනවා. ස්කන්ධ වශයෙන් 5කට ආයතන වශයෙන් 12කට ධාතු වශයෙන් 18කට අභිධර්ම කරෙන් රූප 28කට කුණප කොටස් 32කට දොරවල් 6කට අරමුණු 6කට විඥාන 6කට ස්පර්ශ 6කට ඉන්ද්‍රියන් 22කට භව 3කට භව 9කට පටිච්චසමුපාදාංග 12කට තෘෂ්ණා 108කට වේදනා 108කට සංචේතන 6කට සංඥා 6කට විතර්ක 6කට කඩලා කඩලා කඩලා පෙන්නනවා. ඒ ධිට්ඨිය විසුද්ධි කරගන්න. ඒ වෙන් කළා කඩලා පෙන්නපු ධර්මතාවයන් එකින් එක අරගෙන හේතු ප්‍රත්‍යයට අනුවමද සකස් වෙන්නේ කියන කාරණය ඒ සැකේ අවිශ්වාසය නැති කරගන්න තමයි කාංකා විතරණ විසුද්ධිය තියෙන්නේ. මොකද හේතුන්ගෙන්මද හටගන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. අපට සසරෙන් නිවනට යන්න මේ හේතුඵල ධර්මතාවයන්ගෙන් ස්ථාන කීපයක් තියෙනවා ගලවන්න පුළුවන්. උපාදානය හටගන්නේ උපාදානය නැමැති ඵලය හටගන්නේ තණ්හාව නැමැති හේතුයෙන්. වෙන හේතුවකින් නෙමෙයි. තෘෂ්ණාව කියන්නේ ඇලෙනවා ඇලෙන තැන අල්ල ගන්නවා. එහෙනම් තණ්හාවම තමයි උපාදානයට ප්‍රත්‍යය. එතකොට තණ්හාවේ ඵලයක් හැටියට උපාදානය හටගත්තට උපාදානයේ ස්නේහෙන් හේතුවක් වෙනවා නැවත කර්ම හදන්න. මෙතනින් අයින් කරන්න පුළුවන්. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන කියන හතරෙන් ওই හේතු අයින් කරොත් සසර වැටෙනවා. ඒක තනක්. 108 ආකාර තෘෂ්ණාව අයින් කරගත්තොත් වේදනාපච්චය තණ්හා. වේදනාව හේතු කරගෙනමයි තෘෂ්ණාව ඇති වෙන්නේ. විඳින තැනයි ඇලෙන්නේ. නොවිඳින තැන ඇලෙන්නේ. යමෙක් යම් තැනක විඳිනවා නම් එතන සිත ඇලෙනවා. ඒතර විඳින්නේ කාම ලෝකයේ විඳිනවා. ඒකට කැමති. ඒතර භව තුල විඳින්න කැමති. කාම භව, රූප භව, අරූප භව. රූප භවයේත් විඳින්න කැමති. විඳින කැමති නම් ඒකට ඇලෙනවා. ඒ 108 ආකාර තෘෂ්ණාවෙන් ගලවන්නත් පුළුවන්. ඒ ගලවන්නේ ඒ තෘෂ්ණාව නැවත හේතුවක් කරගන්න උපාදානෙට. තෘෂ්ණාවෙන් අයින් කරනවා. එතනින් ගලවන්නත් පුළුවන්. එතනින් සසර වැටෙනවා. තව තැනක් තියෙනවා ගලවන්න. සංකාරපච්චය විඥානං කියන තැනින් ගලවන්නත් පුළුවන්. අවිද්‍යාවේ ඵලයක් හැටියට සංස්කාරසිත තුල ගොඩ නැගුණට කුසල සංස්කාර කුසල සංස්කාර මේ කතා කරන්නේ. ඒතර කුසල සංස්කාර අකුසල සංස්කාර අවිද්‍යාවේ ඵලයක් හැටියට හටගත්තට අපි ඒක හේතුවක් කරගත්තේ නැත්නම් ප්‍රතිසන්දි විඥාණයට එතනිනුත් සසර වැටෙනවා. එතනිනුත් වැටෙනවා. ඒතකොට හේතු අයින් කරන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අනිත් තැන තමයි ආශ්‍රව වලින් අයින් කරන්නත් පුළුවන්. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමයන්ට ඇලෙනවා කාමාශ්‍රව. භවආශ්‍රව භවයන්ට ඇලෙනවා. ditthිආශ්‍රව ditthි වලට ඇලෙනවා. අවිජ්ජාශ්‍රව. අවිද්‍යාව ආශ්‍රවයක්. මේ ආශ්‍රව ධර්මයන්ගේ අවසානයේ ඒක අයින් කරා නම් එතන සසර වැටෙනවා. තමන්ට කැමති තැනකින් නවත්ත ගන්න පුළුවන්. මං ආශ්‍රව වලින් සංසාර ප්‍රවෘත්ති නවත්තනවද? මම සංස්කාර වලින් සංසාර ප්‍රවෘත්ති නවත්තනවද? ප්‍රසන්දි විඥාණයට යන්නේ නැතිව මම තෘෂ්ණාව නැමැති ක්ලේශයෙන් අයින් කරගන්නවද මගේ මනස? එහෙම නැත්නම් උපාදානයන්ගෙන් අයින් කරගන්නවද? ඕන ඕන තැනකින් ගන්න පුළුවන්. හැබැයි මේ මොන ධර්මතාවයෙන් අයින් කළත් සලායතන නිරෝධයක් තියෙනවා. සලායතන කිව්වේ ආයතන 6ට. ඇස ප්‍රවෘත්තියක් නේ. කනේ ප්‍රවෘත්තියක් නේ. දැන් ඇස කන කියලා අපි සම්මුතියෙන් කතා කළාට ඔයත් දන්න මේ මොනවා ගැනද කතා කරන්නේ කියලා. මම නැවත නැවත කියන්න ඕනේ. සතර මහා ධාතු හා සුද්දාස්ත්‍රක කලාපය ගැන මේ කතා කරන්නේ. නාස්‍ය හේවත් ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ප්‍රවෘත්ති ඉවරයි. දිවේ හේවත් ඒ සුද්දාස්ත්‍රක කලාපයේ ප්‍රවෘත්ති ප්‍රවෘත්ති කියන්නේ පැවැත්ම අවසන්. ශරීරයේ පැවැත්ම අවසන්. මනසේ ප්‍රවෘත්තිය අවසන්. පැවැත්ම අවසන්. සලායතන නිරෝධය. කොතනින් අයින් කරත් දැන් කැමැති කොතනද ආශ්‍රවයන්ගෙන් අයින් කරනවද? සංස්කාරයන්ගෙන් අයින් කරනවද? තෘෂ්ණාවෙන් අයින් කරනවද? උපාදානෙන් අයින් කරනවද? හැබැයි අපිට දැන් ලැබිලා තියෙනවා ප්‍රතිසන්දි විඥානය ලැබුණා. දැන් ඒක අයින් කරන්න බෑ. ඒකට දැන් නාම රූප දෙකක් තියෙනවා. දැන් ආයතන හයෙන් දැන් නිරුද්ධ කරන්නත් බෑ. ඒක දැන් ක්‍රියාත්මකයි. එතකොට ඒකට ස්පර්ශ හයකුත් සිද්ධ වෙනවා විඳීම් හයකුත් තියෙනවා මේකක් ගන්න අවතන්නේ බෑ. හැබැයි දැන් අපේ මනසේ තියෙනවා ආශ්‍රව තියෙනවා සංස්කාර තියෙනවා තෘෂ්ණා තියෙනවා උපාදාන තියෙනවා. දැන් මෙතනින් ආයින් කරනවා. එතකොට තෘෂ්ණාව සහ මුලින් අවසන් කරත් සංස්කාරත් අවසන් ආශ්‍රවත් අවසන් උපාදානයත් අවසන්. හරිද? මොකද සංකාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ යන නිරුද්ධයි එහෙනම් ආශ්‍රවයෙන් අයින් කරන්නත් පුළුවන් සංස්කාරයන්ගෙන් අයින් කරන්නත් පුළුවන් තණ්හාවෙන් අයින් කරන්නත් පුළුවන් උපාදානෙන් අයින් කරන්නත් පුළුවන් චක්‍රේම වැටෙනවා අවසන් සසරෙන් නිවනට බණ කියන්නේ තම තමන් කැමති තැනකින් අයින් කරගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හේතුව හැදුවොත් නම් මේ ඵලය හට ගන්නවමයි. අපි ඒ පිළිබඳව පරීක්ෂණයක් කරනවා. මං ගිය සතියේ දේශනෙත් ප්‍රකාශ කළා අපිට උපදවා ගන්න තියෙන ඥාන ටිකක්. ඒ ඥාන අපිට හරියාකාරව ඉපදුනේ නැහැ. ඥාන කියන්නේ නුවණ, ප්‍රඥාව. ඒවා හරියටම ඉපදුනේ නැහැ. හටගත්තේ නැහැ අපේ මනසේ. මොනවාද ඥාන? සුතමේ ඥාන. කනින් අහලා දැනගත්ත. හැබැයි ඒක තියනවා දැන්. අනන්ත ප්‍රමාණ බණ ඇහුව දැන් සසරෙන් නිවනටම බණ ඇහුවා කිව්වනේ. ඔක්කොම සුතමේ ඥානෙ තියෙනවා. ඒ අහපු ධර්මයට අනුව ස්ථාන තුනක් හදාගත්තද? සිත කය වචනය. එහෙනම් ඉතින් එතන ඉවරයි ඉතින් ආයි. සිතත් හැදුවද? දෙකක් හැදුවා. කයයි වචනයයි හැදුවා. හරි. තව එක ධර්මතාවය හදන්න තියෙනවා. අහලස් හදාගත්තා. ඒ හදාගත්ත එකට කිව්වා සීලමය ඥාන. ඒ සීලය අපේට තියෙනවා අපි. උපකාර කරගන්නවා. උපකාර කරගෙන චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්නවා. දැන් එකක් තියෙනවා. සමාධිය, චිත ඒකාග්‍රතාවය, සමාධි භාවනා විඥානය. එන හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ ධම්මටිති ඥානය. ඔන්න වර්තමානයේ ඕන කරන ඥානය. හේතුඵල ධර්මය අවබෝධ කරගන්න දැන් අවශ්‍ය කරන්නේ ධම්මටිති ඥානයයි. මේ ධම්මටිති ඥානයට තව නමක් කියනවා තරුණ විදර්ශනා ඥානය. යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. හොඳයි. ඒ වර්තමානයේ ධම්මටිති ඥාණයට කොහොමද ගන්නෙ මනස? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත පිළියෙල වෙනවද මහණෙනී සංස්කාරයයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයන් නැවත පිළියෙල වෙනවා. ඒ කොහොමද? අපි ගන්නවා කන හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ. බලන බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෙහෙම අපි බලනවා පරීක්ෂා කළා හරිද ඒක කියලා. ඒතර කියනවා හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයක් නැවත පිළියෙල කරගන්නවා නම් මහණෙනි සංස්කාරයයි. ඒතර සංස්කාරයින් නොකර අර කිව්ව කරුණු තුනමයින් වෙන්නේ නැහැ. ආශ්‍රව, තණ්හා, උපාදාන එකක්වත් අයින් වෙන්නේ. කර්මක්ෂේ ඥාන. මේ කතා කරන්නේ කර්මක්ෂේ ඥානය පිළිබඳව. එතනින් ඉවර කරන්න පුළුවන්. කර්මක් කියන්නේ සංස්කාර. මම කියන්නේ සංස්කාර වලින් අයින් කරන්න පුළුවන් කියලා. සංකාරපච්චය විඥානං. බහින්නේ නැහෙනි. බහින්න නම් සංස්කාරයක් ඕනේ. කුසල සංස්කාරයක් හෝ අකුසල සංස්කාරයක්. එහෙනම් හේතු ප්‍රත්‍යෙන්ද හටගත්තේ කන. ඒතර බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයන්ගේ ධර්මයන්ගේ නැවත පිළියෙල වීමක්. ඒ කොහොමද? හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයි හටගත්තේ. කන කියන්නේ සුද්දාෂ්ටක කලාපයයි. සතර මහා ධාතු, පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ශරීරයට අයිති කාය ප්‍රසාද රූපයක් මේක. පාලනේ ජීවිතේන්ද්‍රිය රූපෙන්. 10ක් තියෙනවා මේකට සම්බන්ධ. එතකොට හේතුද? හරිද? හරි. ඒතර වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් මේක නිරන්තරයෙන් හදනවද? චේතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා වෙනුවට නැවත කර්මයෙන් හදනවා සිතේ ප්‍රවෘත්ති අනුව හදනවා සීත උෂ්ණ අනුව හදනවා ගන්න ආහාරයෙන් හදනවා. දැන් එතකොට හේතු ප්‍රත්‍යද? එතකොට මූල හේතු එක නෙමෙයි. ඒ ප්‍රත්‍ය ධර්මය. ඒ කියන්නේ වර්තමානයේ ප්‍රත්‍ය ධර්මය මේ කනට ඒ කරුණු ටික පෙර භවයේ කර්මයයි. ඒ තමයි හේතුව. තේරුණාද? එතකොට හේතු ප්‍රත්‍යයෙන්ද සකස් වුනේ? හේතු ප්‍රත්‍යයෙන් සකස් වුනේ. ඒතර හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේ අපි නැවත පිළියෙල කරන්නේ කොහොමද? කනට කැමතිද නැද්ද? චන්දරාගය තියෙනවද නැද්ද? තණ්හාවනේ. තණ්හාව තියෙනවා නම් නැවත පිළියෙල වෙනවද? දැන් හරිද? තව විදිහක් තියෙනවා පිළියෙල වෙන. කණෙන් අහනවා. වෙන මොකුත් කරන්න බෑ. අහන්න විතරයි පුළුවන්. අහනවා කිව්වට කෙනෙක් නෙමෙයි අහන්නේ. බාහිර ශබ්දයක් මේකේ ගැටෙනවා. බාහිර ශබ්දය කියන්නේ සුද්දාස්තික කලාපයක්. හරිද? ඒ බාහිර ශබ්දය මේකේ ගැටෙනකොටම ඒ ශබ්දය මිහිරිනම් ආසාවක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. දැන් ආසාව කියන්නේ මොකක්ද? ලෝභයයි. ලෝභය කියන්නේ මොකක්ද? අකුසල මූලයයි. ලෝභය අකුසල මූලයක්. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරන මුල කපන්න ඕනේ. ගහ වැටෙන්න නම් ප්‍රධාන මුල් තුනයි ලෝභයයි, දේශයයි, මෝහයයි. එහෙනම් ලෝභය අයින් කරන්න ඕනේ. එතකොට ගහ වැටෙනවා. දැන් ලෝභයක් තියෙනවා නම් එතකොට බාහිර ශබ්දය ගැටුණා. ශබ්දය මිහිරි. මිහිරි නිසා සිත එතන ඇලුනා. දැන් ඇලුනහම දැන් මේක ප්‍රියයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamaana uppajjati මේ ලෝකේ යම් දෙයක් ප්‍රියද මිහිරිද මහණෙනි තණ්හා වෙතන උපදිනවා තණ්හාව එතන ලගිනවා. තණ්හාව එතන පළපදියම් වෙනවා. දැන් කනට එහෙම වෙලා නැද්ද? බාහිර ශබ්දයටත් එහෙම වෙලා නැද්ද? ඒ දෙක නිසා හැදෙන සිතටත් එහෙම වෙලා නැද්ද? කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් එහෙම වෙලා නැද්ද? ඒ ස්පර්ශය නිසා විඳින විඳීමටත් එහෙම වෙලා නැද්ද? ඇලිලාද නැද්ද? ආයි කනක් හම්බ වෙනවද නැද්ද? හම්බ වෙනවද නැද්ද? දැන් එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මතාවයන් නැවත පිළියෙල වෙනවා නම් ඒ සංස්කාරයයි. දැන් මොකද කරන්නේ? එතකොට සංස්කාරයන්ගෙන් අයින් කරනවද? අයින් කරන්නේ නෑ. අයින් කරන්නේ නෑනේ. හේතු ප්‍රත්‍යයෙන් නෙමෙයිද එතකොට පිළියෙල උනේ? ඒතර හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල වෙච්ච දේ නැවත හැදුවොත් ඒ හදන්නේ සංස්කාරයක්. ඇයි? සෝත සම්පස්සජා චේතනා. සෝත බාහිර ශබ්දය දෙක නිසා හැදෙන සිත. කර්ණොතන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා චේතනා හේවත් කර්මයට. දැන් කර්මයම මූලික කරගෙන මේකේ පටන් ගැනීම හැඩය පැවැත්ම අවසානයේ ඔක්කොම මේක හදාගෙන දැන් ආයි එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයේ නැවත පිළියෙල වීමක් මොන හේතුවින්දද අවිද්‍යාවෙන්ද තණ්හාවෙන්ද දැන් තෘෂ්ණාව තියෙනවනේ එතකොට යන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමානා උපච්චති දැන් මේ ධර්මතාවයට ප්‍රියයි කැමැතියි ආසයි. බාහිර ශබ්දයට ප්‍රියයි කැමැතියි ආසයි. දෙක නිසා හැදෙන සිතට ඒකටත් ප්‍රියයි කැමැතියි ආසයි. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට ඒකටත් ප්‍රියයි කැමැතියි ආසයි. ඒ ස්පර්ශය නිසා විඳිනවා. ඒකටත් ප්‍රියයි කැමැතියි එහෙනම් දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයන්ගේ නැවත පිළියෙල වීමක් තියෙනවා නම් මහණෙනි සසරයි. ඒ කර්මනේ කර්මය නම් ඉතින් සසර. දැන් මොකද කරන්නේ එතකොට? බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නැමැති හේතුව අයින් කරන්න. තණ්හාව නැමැති හේතුව අයින් කරන්න. කර්ම නැමැති හේතුව අයින් කරන්න මේකට වර්තමානයේ ප්‍රත්‍ය වෙන්නේ ආහාර. අයින් කරන්න. ඒ කියන්නේ නොකයින් දෙපා කියන කරන්නේ නෙමෙයි කිව්වේ. තේරෙනවද? ඕනේක. එහෙනම් ආහාර ගන්නෙ තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන්ම තමයි ආහාර ගන්නෙ අපි. රස තණ්හාව තියෙනවා නේ. හැබැයි තණ්හාවෙන් තොරව ආහාර ගන්නවා නම් ගැටලුවක් නැහැ. ඒතර එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ පිළිබඳව නැවත පිළියෙල වෙන්න දුන්නොත් සසර. හොඳයි පිළියෙල වෙන්න නොදුන්නොත් නිවන. තේරෙනවද කියපු එක ගැඹුරුද? ද පැහැදිලි වුණාද කියපු එක? එහෙනම් අපි මේ ධර්මතාවයන් ටික මේ ආකාරයෙන් නිවැරදිව අවබෝධ කරගෙන ඒ තරුණ විදර්ශනා ඥානය හෙවත් කාංකා විතරණ විසුද්ධි හෙවත් ධම්ම ටිති ඥානය එහෙනම් ඒ කියන්නේ ධර්මය තුල පවතින ටිති කියන්නේ පවතිනවා ධර්මය තුල පවතිනා වූ ඥානය මේ මොහොතේ වර්තමානයේ ඇති කරගන්න ඕනේද පස්සේ ඇති කරගන්නවද වර්තමානයේ මේ මොහොතේ ඇයි මේ මොහොතේ කනට ශබ්ද ඇහෙනවා මේ මොහොතේ කනට ශබ්ද ඇහෙනවා මේ ශාලාව ඇතුළෙත් එහෙමයි බාහිරට එළියට ගියාමත් එහෙමයි ගෙදරදිත් එහෙමයි ඕනම තැනගෙන කනට ශබ්ද ඇහෙනවා ඒතොර ශබ්ද කනට ඇහෙනවා නම් එතන ඒ ශබ්දය මිහිරි නම් ඇලෙනවා අමිහිරි නම් ආ එතකොට එතනදී මොකද වෙන්නේ නැවතත් සංස්කාරයක් හැදෙනවද? මොකද්ද? ඒත් අකුසල මූලයක්. දේශය. අර ඇලුන ආසාව, ලෝභය දැන් අකමැති අප්‍රියයි අමනාපයි බාහිර ශබ්දය නින්දාවක් අපහාසයක් බැනුමක් එතකොට ඒකට කැමති නැ දේශය නේ එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ පිළිබඳව නැවත පිළියෙල වෙනවද දේශයත් එක්ක අතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරිද මේක දෙක අයින් කරන්න ඕන. ලෝභයේ දේශය අයින් කරන්න මෝහයක් කියලා අයින් කරන්න දෙන්නේ. ඇයි? මෝහය තියෙන්නේ ලෝභයේ දේශයත් එක්කමයි. ආසාවත් නැත්තම් තරහත් නැත්තම් ඇලීමයි ගැටීමයි නැත්තේ කාටද? රහතන් වහන්සේට. ඒ රහතන් වහන්සේ මෝහයෙන් මිදිලානේ. එහෙනම් මෝහයක් අයින් කරන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෝහය ක්‍රියාත්මක වෙන්නේ ආසාවයි තරහයිත් එක්කමයි. ඒ දෙන්නත් එක්කම තමයි මෝහය එන්නේ. එහෙනම් අපි අයින් කරන්න තියෙන්නේ. එතකොට දැන් මේ ධර්මතාවයන් අයින් කරන්න නම් අපි හොඳ සිහියක් ඕනේද නැද්ද? ඒ සිහියට මොකද්ද කියන්නේ? සම්මා සති. සම්මා සති නිවැරදි සිහිය. යෝනිසෝමනසිකාරය. මන අනුවන දැන් මේ ධර්මතා දෙක ඕනේ අපිට පස්සේ ප්‍රයෝජනට ගන්නද දැන් ප්‍රයෝජනට ගන්නද? ඇයි? දැන් මේ ඉන්ද්‍රියන් ක්‍රියාත්මකයි. එහෙනම් ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන අවස්ථාවේ නේද මේක තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා ධම්මටිච්ච ඥානය. අන්න ධර්මය තුල පවතින ඥානය. මෙතෙන් සක්කාය දිට්ඨිය කැඩෙනවා. කැඩෙනවද නැත්ද? ඇයි කැඩෙන්නේ? අපි දකින්නේ විශ්වයේ ක්‍රියාත්මක වන පැහැදිලි නිවැරදි ධර්මතාවයයි අපි දකින්නේ ඒ තමයි හේතුඵල. එතකොට හේතුන්ගේ ඵලයක් නෙමෙයිද මේ සුද්දාස්ත්‍ර කලාපේ හැඩය පටන් ගැනීම කර්ම හේතු. එතකොට අපි මීට කලින් කියලා තියෙනවා කර්මයටත් හේතුවක් තියෙනවා අවිද්‍යාව. අවිද්‍යාවට හේතුවක් තියෙනවා ආශ්‍රව. දැන් දැන් ඒකත් අයින් කරන්න වෙනනේ. දැන් ඒතර කර්ම ෂේ වෙනකොට ආශ්‍රව අයින් වෙනවද නැද්ද? තෘෂ්ණාව අයින් වෙනවද නැද්ද? තණ්හාව අයින් වෙනවා නම් උපාදානයත් අයින් වෙනවද නැද්ද? දැන් ඒතර බලන්න. එකම ධර්මතාවයක් අයින් කරා මම ඒකනේ කිව්වේ. එකම ධර්මතාවයක් අයින් කළොත් අනිත් ධර්මතා සියල්ල වැටෙනවද? ඉතින් බලන්න කොච්චර ගොඩක් දුර යන්න ඕනේ. නේ. ගොඩක් මහන්සි වෙන්නත් ඕනේ. නෑ. කීයක් විතර වියදම් කරන්න වෙයි. ඒත් නෑ. හැබැයි මිලට ගන්න බැලි අමිල ධර්මතා දෙකක් අපි ළඟ නැහැ තාම ඒකයි වෙලා තියෙන්නේ. මොකද්ද? සතිය හයෝනිසෝ මනසිකාරය. පිළිගන්නවද? මේ ධර්මතා දෙක ගන්න ඔව් භෞතික වස්තුන් අලුයම නැගිටලා පාන්දර නැගිටලා කෙල ගහනවනේ. ඒ වගේ අයින් කරන්න. ඇයි? ඔය සියල්ල දාලා යන්න වෙනවා. ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩන් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී අපිත් එක්ක යයිද? එහෙනම් මේ නිවාගත් මනස ප්‍රයෝජනයක්ද නැද්ද? කර්මක්ෂේණය කර්මක්ෂේ ඥානිය. එහෙනම් දැන් කන නිවන්න ඕනේ. දැන් ඇහැගෙන මං ගිය සතිය කියලා තියෙනවා. ඒකයි මේ කන ගැන කතා කරේ දැන්. කන නිවන හැටි කිව්වේ. මේ මොකද මේ ධර්මතාවය මූලික කරගෙන තොර කර්ම හැදෙනවාදයි ආයි හදන්න නැත්නම් ආයි ගැටලුවක් නැහැ කිසි. ආයි හැදුනත් ආයි ගැටලුවක් තියෙනවා. මෙතනින් ඉවර නම් මෙතනින් අවසන්. සසරින් නිවනට. හැබැයි ආයි හැදුවොත් හැදුවොත් ආයි හදන්නේ දුකක්. එයි මේකයි ති ජරා මරණයට. මේක જાතියට අයිති හට ගන්නව නැවත. හටගත්ත තැන ජරා මරණයක් තියෙන. જાතිපච්චා ජරා මරණ. හට ගන්නවද හට ගන්න තැනම තියෙන ජරා මරණයක්. හැබැයි ඒ දෙක විතරක්ද තියෙන්නේ. ඒ ශෝක මේ හින්දා ශෝක වෙන්නේ නැද්ද? කනගාටු වෙන්නේ නැද්ද? හඬන්නේ නැද්ද? වැළපෙන්නේ නැද්ද? දුක්ඛ දෝමනස්යන් එන්නේ නැද්ද? ඔක්කොම එනවා නේද? හොඳයි. එතකොට බලන්න එහෙනම් අපි එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙන්න දුන්නොත් සසර නැවත පිළියෙල වෙන්න නොදුන්නොත් නිවන. හැබැයි මෙච්චර කාලයක් පිළියෙල වෙලා ආවා. කරන්න දෙයක් නැහැ. එයි අවිද්‍යා තණ්හා දෙක මේ තුලනේ මනස හිර වෙලා තිබ්බේ. ඒ නිසා මේක පිළියෙල වෙන්න දුන්නා නොදන්න කම නිසා, අවිද්‍යාව නිසා. දැන් දැනගත් දැනගත්තට පස්සේ ඒ තමයි විද්‍යාව කිව්වේ. දැනුම අවබෝධය ප්‍රඥාව ඥානය නුවණට කියව විද්‍යාව. බුදුරජාන් වහන්සේගේ මනස අවිද්‍යාවෙන් විද්‍යාවට ආවේ. විද්‍යාව උදපාදී ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, චක්කුං උදපාදි, ආලෝක උදපාදි. හැබැයි ඔය වචන ඉස්කෝලවල නම් ගහගෙන තියෙන බෝඩ් එකක් ගහලා ඉස්සරහ <laughs> පඤ්ඤා උදපාදි, ඥානං උදපාදි. මේ ධර්මතාවයන් මනස තුල උපදවා ගන්න ඕනේමනි. ඔව්. එහෙනම් දැන් ඊට පස්සේ එක දෙයක් කරන්න පුළුවන් අපිට. දැන් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ඒක ඉතින් නවත්තන්න බෑ. දැන් හැදිලා තියෙන්නේ. ඒ පෙර භවයේ අවිද්‍යාව තිබ්බනේ. තණ්හාවක් තිබ්බා, ආශ්‍රවක් තිබ්බා, උපාදානයක් තිබ්බා. පෙර භවයේ ආශ්‍රවයින් කරන්න බැරි වුණා. තණ්හාවයින් කරන්න බැරි වුණා. උපාදානයයින් කරන්න බැරි වුණා. උනා නම් එන්නේ නැහැ නේද? එහෙනම් දැන් මේ භවයේ නිවැරදිව අවබෝධ කරගෙන තේරුම් අරගෙන වටහාගෙන අපි මෙතනින් අයින් කරනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙන්න නොදී ඉන්නදි තියෙනවා. හැබැයි ඒකට සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනේ. අනිත් එක අපි තේරුම් ගත යුතු ධර්මතාවයක් තමයි කනෙන් අහන කෙනෙක් නෑ. අහගන්න කෙනෙකුත් නෑ, ඇහෙන කෙනෙකුත් නෑ, අහගන්න කෙනෙකුත් නෑ. එහෙනම් නාම රූප දෙක ක්‍රියාවලිය. දැන් මෙච්චර වෙලා සිද්ධ වෙච්ච ධර්මතාවයනොත් අපි තව ටිකක් පරික්ෂා කරන්න බලනවා. රූප ධර්මයක්. සතර මහා ධාතු කියන්නේ. හැබැයි ඒක පෙර භවයේ හදන්න මූලික උනේ නාම ධර්මයක්. කර්මය. හරිද? එතකොට නාමයේ රූපයට ප්‍රත්‍යයයි. පුච්චලයක් නෙමෙයි මෙහි ආවේ නැහැ. නාමයේ රූපයට ප්‍රත්‍යයයි. හරි. දැන් නාම රූප දෙක වැඩුණා. ප්‍රසන්දි විඥානය බැස්සනේ. නාම රූප දෙක වැඩුණා. ආයතන හයක් පහළ වෙලා තියෙනවා. එකක්වත් පුජ්‍යලයකට අයිතිව නෙමෙයි. ඇස කන නාසය දිව ශරීරය කියන පහ රූප. සතර මහා ධාතු. මන ආයතනේ නාම. නාම රූප දෙක ක්‍රියාවලියක් තියෙනවා. හරිද? එහෙනම් දැන් නාමයට කැමති වෙනවද සතර මහා භූතයන්ට කැමති වෙනවද? කැමති වෙන්න දෙයක් මෙතන නැහැ. ගත යුතු දෙයක් නැහැ. හරයක් නැහැ. දැන් මේ සෑම ධර්මතාවයක්ම ඇති වෙලා නැති වෙනවද? ඒ නාම රූප දෙක ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිඳිනවද? ඇති වෙලා නැති වෙනවා. දැන් මෙතනට එනකන් තිබ්බ නාම රූප දෙකද මේ තියෙන්නේ? ශාලාවට ඇතුල් වෙනකම්ම තිබ්බ නාම රූප දෙක කො ආයි දකින්න පුළුවන්ද ඉපද බිඳුනද වර්තමානයේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද තව පොඩ්ඩකින් ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා මම ගිය සතියේ කිව්වා මේ උපමාව මේ සතියේ කියනවා මොකද විශාල පිරිසක් අහන හින්දා බලන්න මේ නාම රූප දෙක නිසා අපි රැවටිලා තියෙන රැවටිලා දැන් අතීතයේ සියලුම නාම රූපයන් ඉපද බිඳිනවා. ඒ චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනවා. එක චිතක්ෂණයක් තුළ සිතුවිලි සෑම සිතක්ම ඉපද බිඳිනවා. වර්තමානයේත් ඒ වගේ තව මොහොතකිනුත් ඒ වගේ. ඒතර තව මොහොතකිනුත් හටගන්න නාම රූප දෙක ආයි එතනම බිඳිලා අවසන් වෙනවා. අතුරුදහන් ආයි හටගන්නේ හේතු ප්‍රත්‍යයට අනුරූපව තමයි ආයි නාම රූප හටගන්නේ. පැහැදිලිද කියන්නේ? හොඳයි. උපමාවක් කියනවා. කාන්තාවක් දරුවෝ 10ක් වැදුවා. දරුවෝ 10ක් වැදුවා. නමයක් මලා. අතේ ඉන්න එක පණ අදිනවා. කුසෙත් ඉන්න කෙනෙක්. කුසේ ඉන්න එක පිළිබඳව ආසාවත් ඇහැරියා. තේරුණාද කියපේ? දරුවෝ 10ක් වැදුවා. නමයක්ම මලා. අතේ ඉන්නවා එක්කෙනෙක්. ඒක පණ අදිනවා. කුසෙත් ඉන්න එක්කෙනෙක්. කුසේ ඉන්න එක පිළිබඳව ආසාව අතහැරියා. ඇයි? නමයක්ම මලානම් අතේ ඉන්න එක පනාදිනා නම් ආයි බඩේ ඉන්න එක හදන්න පුළුවන්ද? ඒකක් මැරෙනවද නැද්ද? හොඳයි. මේ ශාලාවට ඇතුල් වෙනකම්ම තිබ්බ නාම රූප දෙකකෝ. මලා. දැන් මේ කතා කරන මොහොතේ නාම රූප දෙක ඇති වෙලා නැති වෙනවද? අතේ ඉන්න එකක් පණ අදිනවා මැරෙනවා තමයි. එහෙනම් ඒ තව පොඩ්ඩකින් හදන නාම රූප දෙකට කැමැත්ත. තව පොඩ්ඩකින් හැදෙන්නේත් නාම රූප දෙකක් නෙමෙයිද? හැබැයි ඒක හදා ගන්න හදනවා. ඒක හදා ගන්න නෙමෙයිද හදන්නේ? හදා ගන්න හදන්නේ. මේ ශාලාවෙන් එළියට ගිහලා හොයන්නේ චක්ක විඥාන. නෑ කිව්වොත් බොරු. සෝත විඥාන හොයනවා, ගාන විඥාන හොයනවා, චිව විඥාන හොයනවා. කාය විඥාන හොයනවා, මනෝ විඥාන හොයනවා. බඩේින් එක හදන්න හදනවා. පුළුවන් හදන්න. ඇති වෙලා නැති වෙනවද? මැරෙනවද? මේ තමයි විද්‍යාව කියන්නේ. දැන් හදන්න පුළුවන්ද? හදන ශණයෙන් නැති වෙනවද? ඇයි ඔය ටික තේරෙන්නේ නැත්තේ? හදන්න බෑ. තව උපමාවක් කියනවා. කාන්තාව අම්මා අම්මට හිටියා පුතු තුන්දෙනෙක්. පුතු තුන්දෙනාම හොරු. රජෙන් රජුරෝ චරපුරුෂය දාලා මේ හොරු තුන්දෙනා අල්ලගත්තා. අල්ලගෙන දඬුවම් නියම කරා හිස ගහලා දාන්න තුන්දෙනාගේ. හොරුනේ. හිස ගහලා දාන්න. බෙල්ල කපලා මරලා දාන්න. මරණ තැනට ගෙනිච්ච තුන්දෙනා. අම්මට අම්මනේ ඉන්නේ අම්මට දෙන්න කිව්වා. අම්මා ගියා. දැන් අම්මා ඉස්සරහ පිට තමයි බෙල්ල කපන්නේ. ලොකු එක්කාව ගත්ත කැපුවා බෙල්ල දැම්ම දෙපැත්තට. හිස කඳ දෙපැත්තට දැම්ම. දැන් දෙවෙනි එක්කෙනාව ගත්ත ළඟට දංගෙඩියට. මොකටද? බෙල්ල කපන්න. පොඩි එකා පිළිබඳව ආසාවත හැරියා. ලොකු එකා මැරුවා බෙල්ල කපලා දෙවෙනි එකාව ගත්ත දංගෙඩියට ඒකත් දැන් මැරෙනවා පොඩි එකා පිළිබඳව ආසාවත හැරියා. ඔය කිව්වේ තව උපමාවක්. මොකටද? මෙතෙක් වෙලා හටගත්ත නාම රූප දෙක කො දැන් මේ මොහොතේ හටගන්න නාම රූප දෙක කො තව මොහොතකින් හටගන්න නාම රූප දෙකට ඒත් ආසාව තියෙනවා තියෙනවද නැද්ද ඇයි අවිද්‍යාව ඔය තමයි අවිද්‍යාව කිව්වේ ඇලෙනව නේද ඉදිරියෙන් තියෙන නාම රූප දෙකට අවිද්‍යාව නිසාමයි එහෙනම් මේ සංසාර ගමන නවත්තන්න ඕනේ මේ දැන් මේ මොහොතේද ශාලාවෙන් එළියට ගිහින්ද ශාලාවෙන් එළියට ගියත් හටගන්නේ නාම රූප දෙකයි. ඒ නාම රූප දෙකට කැමතිද? එහෙනම් බඩේ ඉන්න එක හදන්නමයි හදන්නේ. හදන්න බෑ. ඒක මැරෙනවම තමයි. තේරෙනවද කියපේ? එහෙනම් අපි අන්න ඥානෙ අන්න ප්‍රඥාව මේක හදලා වැඩන්නේ. චිතක්ෂණ 17ක් තුළ මේ සියලුම රූප ඉපද බින්දිනවා. එක චිතක්ෂණයක් සියලු සියලුම සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන. ආයි හදන්න හදනවා. ආයි හදන්න හදනකොට නැති වෙලා ඉවරයි. ආයිත් හදන්න හදනවා. ඒ නැති වෙලා ඉවරයි. අර අම්මා වෙච්ච දේ තමයි තියෙන්නේ. පැහැදිලිද කියන එක. දැන් හේතුඵල ධර්මතාවයන් නෙමෙයිද මේක සිද්ධ වෙන්නේ. හොඳ හේතු අයින් කරනවා අපි. මොකක්ද අයින් කරන්නේ? ඒතර ආයි සංස්කාර හැදෙන්නේ නැති තැනට සිත පවතින්නේ නැහැ. මේ සතර මහා ධාතුන්ට තියෙන ආසාවත හරිනවා. බාහිර ශබ්දයට තියෙන ආසාවත හරිනවා. නාසයට තියෙන ඒ දෙක නිසා හැදෙන සිතට තියෙන ආසාව අතහරිනවා. කර්ණ තුන එකතු කරන ස්පර්ශයට තියෙන ආසාව අතහරිනවා. ස්පර්ශයේ තියෙන ස්පර්ශය නිසා තියෙන විඳීමට තියෙන ආසාව අතහරිනවා. දැනගෙනයි අතහරින්නේ. අවබෝධයෙන් අතහරින්නේ. එයි හැදුවද නැති වෙනවා. හැදුවද නැති වෙනවා. ආයි හදන්න හදනවා. ආයි හදන්න හදනවා. හදන් හදන්න හදන සනේ චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමින් දෙන එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින් දෙනවා සිතුවිලි චිතක්ෂණ 17ක් තුළ ඉපදෙමින් දෙන රූප දැන් මොකද්ද හදාගන්නේ මොකද්ද හදන්නේ? නෑ බඩේන එක හදාගන්න බෑ. කොහොම හරි. ඒ තමයි ඥාන. අවිද්‍යාව, මෝහය, මුලාව, රැවටීම. පැහැදිලිද කියන එක? හේතුවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන හේතුවයි කරන්නේ. දැන් අපිට පුළුවන් දැන් දැන් කර්මක්ෂේ ඥාන. හරි මං ආයි කර්මශේ කර්ම හදන්නේ. කොහොමද කර්ම හදන්නේ? ඒතොර සෝත සම්පසිජා චේතනා. ඒතොර කන බාහිර ශබ්දය දෙක නිසා හැදෙන සිත කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා කර්ම හදන්න. සංස්කාර වලට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. සංඥාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපයි. හරිද? එහෙනම් නැවත කර්මය හදන්න ප්‍රත්‍ය වෙන්නේ ස්පර්ශයයි. ඒතර ස්පර්ශය විතරද? නෑ. ඇයි අවිද්‍යාව? තණ්හාව. කර්ම. දැන් ඒතර දැන් ඔක්කොම අයින් කරන්න ඕනද එකක් අයින් කරනවා. එක ධර්මතාවය අයින් කරන්න තියෙන්නේ. ඒකයි මම කිව්වේ. සංස්කාරයන්ගෙන් අයින් කරන්නත් පුළුවන් තෘෂ්ණාව නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. උපාදානය නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. ආශ්‍රව නැමැති නාම ධර්මයන්ගෙන් අයින් කරන්නත් පුළුවන්. අයින් කරන්න තියෙන නාම ධර්මයන්ගෙන් ඒ නාම ධර්මයන්ගේ අවශ්‍යක චිතක්ෂණයයි චිතක්ෂණය තුළ අයින් කරන්න පුළුවන්. චිතක්ෂණයක් තුළ අයින් කරන්න පුළුවන්. ඒක අයින් කරන්න යන්නේ කොච්චරද? එක චිතක්ෂණය යන්නේ. ඇයි? චේතනාව කියන්නේ නාම ධර්මයක්. ස්පර්ශය කියන්නේත් නාම ධර්මයක්. ඒතර ස්පර්ශය නැමැති නාම ධර්මයේ චේතනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. එතකොට ඒ ස්පර්ශයට ප්‍රත්‍ය ආයතන සලආයතනනේ. එතකොට සෝත සම්පස්ස. එතකොට සෝත සම්පස්සජා චේතනා. එතකොට ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයේ ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයයි. දැන් එතකොට එක චිත්තක්ෂණයක් තුල අයින් කරා නම් මොකද වෙන්නේ? අවිද්‍යාවයි තණ්හාවයි අයින් වෙනවද? කර්මත් අවසන්ද? උපාදානියත් අවසන්ද? බලන්නකෝ. අවුරුදු ගණන් නිවන හොය හොය ඇවිදිනවා. රට වටේ යන ලෝක වටේ යනවා. කොහෙද තියෙන්නේ? Taman ළඟ තියෙන්නේ. මනසේ තියෙන්නේ. දෙකයි මං කිව්වේ දෙකක් හැදුවා එකයි හදන්න තියෙන්නේ. දැන් දෙක හදලා නවත්ත ගන්නවද නැත්නම් අවශ්‍යම එක හදනවද? ඒ කියන්නේ කාය සංවර වචී සංවරය හදාගත්තා. දැන් මොකක්ද හදාගන්න තියෙන්නේ? මනස ద్వාරත්‍රය. දොරවල් තුනයි. සිත කය වචනය. එහෙනම් අයින් කරන්න ඕනේ එක මොකද්ද? හදාගන්න ඕනේ එක මොකද්ද? සිත නෙමෙයිද? එතකොට සිතින් නෙමෙයිද මේ සියලු දර්ශනයන් ගන්නෙ. හැබැයි ඒකට මේ සතර මහා ධාතුන් ප්‍රත්‍ය වෙනවා. රූපයත් ඕනි අපිට. කය නිරෝගීව තියාගන්න ඕනේ. ලෙඩ වුණොත් මේවා දකින්න බෑ. ඒක නිසා දැන් මේ කාලය, මේ වයස, මේ සියලුම දේවල් ලැබිලානේ තියෙන්නේ. එහෙනම් ඒක ධර්මතාවයක් අඩුයි. මොකද්ද? සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙක නැහෙනේ. හා සිහිය මනා නුවණ. මනා නුවණෙන් තමයි ඔක කරලා දෙන්නේ. නොමනා නුවණෙන් නම් ඔක කරන්නේ නොනුවණින් කරන්න බෑ. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් කරන්න බෑ. මිච්ඡා සතියෙන් කරන්නත් බෑ. සම්මා සතිහා යෝනිසෝ මනසිකාරයෙන් විතරයි ඔක කරගන්න පුළුවන්. එහෙනම් ඒතර කණෙන් කර්මශය කරන්න බැරිද? පුළුවන්. ඒතර කර්මශය කරපුවාම තෘෂ්ණාවත් වැටෙනවද? ආශ්‍රවත් වැටෙනවද? වැටෙනවා. ඒ කර්ම නැත්තම් එතනින් එහාට මොකද සිද්ධ වෙන්නේ නැහැනේ. කර්ම අවසන් නම් දැන් බුදුරජාණන් වහන්සේ ඒකනේ මෙතනදී ගන්න හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ නැවත පිළියෙල වෙනවා නම් ඒ කර්මයි. ඒතර පිළියෙල කර්ම අයින් කරාම පිළියෙල වෙන්නේ. ඒතර කන ආයි හැදෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? ආ. ඉතින් අපි නාසයත් අරන් බලමු. දැන් නාසය කියන්නේ මොකක්ද? සතර මහා ධාතුනේ සුද්දාස්ත්‍රික කලාපේනේ. ඒතර වර්තමානයේ ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මේක කර්මයටයි තියෙකක්. මූල හේතුව කර්මයයි. හැබැයි වර්තමානයේ මේක ඇදගෙන යනවනේ. ඇදගෙන යන්නේ මොකෙන්ද? කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරේ ඇදගෙන යනවා. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙන්නේ. හරිද? ඒතර පට වියාපෝච්චිචෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්දාෂ්ටක කලාපේ. කාය ප්‍රසාද රූපයට අයිති පාලනය කරන ජීවිත ඉන්ද්‍රිය රූපේ. හරි. දැන් එතකොට හේතු ප්‍රත්‍යෙන්ද හටගත්තේ. හේතු මූල ධර්ම කර්මය. ප්‍රත්‍ය ධර්ම සුද්දාෂ්ටක කලාපය හා කම්මචිත්ත ඍතු ආහාර කියන. ඒ තමයි ප්‍රත්‍ය උපකාර ධර්මයේ වර්තමානයේ ප්‍රවෘත්තියට. ගෝචර වෙන්නේ ගන්ධ සුවඳ. වෙන මොකුත් ඡන්ද බෑ ඔකේ. කො ගඳ දැනගන්න පුළුවන් කො සුවඳ දැනගන්න පුළුවන්. ඒත් සිතක් හැදෙන එක විතරයිනේ තියෙන්නේ. දැනගන්න කෙනෙක් ඕකේ නැහැ. ඉදිරි ධර්මතාව ඉදිරියෙන් තියෙන ධර්මතාවය මේ ධර්මතා ඉන්ද්‍රියන් එක්ක ගැටෙනකොට දෙකේම නැති දෙයක් නෙන්නේ. ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක්. හරි. ତොර කර්ණ තුන එකතු කරන් ස්පර්ශය ස්පර්ශය නිසා විඳිනවා. ତොර ස්පර්ශය නිසා සිත බලවත් වෙන්නේත් නැද්ද? විඳින්නටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ, හඳුනා ගන්නටත් ස්පර්ශය ප්‍රත්‍ය වෙන්නේ. සිත බලවත් වුණා නම් බලවත් වෙච්ච සිතටනේ කර්ම කිව්වේ. සංස්කාර කිව්වේ බලවත් වෙච්ච සිතට. දැන් ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ පිළිබඳව නැවත පිළියෙල වෙනවද? ඔව්. එයි. නාසයටත් කැමති. ඒ කියන්නේ මේ සුද්දාෂ්ට කලාපයටත් කැමති, බාහිර සුද්දාෂ්ට කලාපයටත් කැමති. දෙක නිසා හැදෙන සිතටත් කැමති, කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති. ස්පර්ශය නිසා සිත බලවත් වෙන. ඒකටත් කැමති. බලවත් වෙන සිතයි කර්මය. දැන් මොකද කරන්නේ? බලවත් වුණොත් කර්ම. තථාගතයන් වහන්සේටත් ගඳ සුවඳ දැනුණා. නැවත හෙව්වද? දැනුණා නම් දැනුණ විතරයි. දැක්කා නම් දැක්කා විතරයි දිත්තේ දිට්ටමත්තා. ඇහුණා නම් ඇහුණා විතරයි සුතේ සුතමත්තා. දැනුණා නම් දැනුණා විතරයි මුතේ මුතමත්තා. මනසින් ගත්තා නම් අරමුණක් ගත්ත විතරයි විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා. අපි මොකද කරන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හදාගත්ත එකක් හේතු ප්‍රත්‍යයෙන් හදාගත්ත දේ නැවත පිළියෙල වෙනවා නම් ඒ පිළියෙල වෙන්න උපකාර වෙන්නේ කර්මයයි. චේතනහම් භික්කවේ කම්මං වදාමි. එයින් සිතුවිල්ලක් එකක් එක්ක ගන්ධ සුවඳ පිළිබඳව සිතුවිල්ලක් ගන්නවා. කනෙන් ගත්ත ආරම්මණයක් ගන්නවා. නා එහෙන් ගත්ත ආරම්මණයක් ගන්නවා. නාසයෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. දිවෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. කයෙන් ගන්න ආරම්මණයක් ගන්නවා. ඊගාව භවයේ ප්‍රතිසන්දියට. මනසින් ගන්න ආරම්මණයක් කරන් ඊගාව භවයේ ප්‍රතිසන්දියක් ගන්නවා. ඒ ආරම්මන අරන් බලවත් කරලා දුන්නේ කර්මයයි. දැන් ආසයට ප්‍රියයි. තණ්හාව එතන උපදිනවා. තණ්හාව එතන ලගිනවා. තණ්හාව එතන පළපදියම් වෙනවා. සුවඳට ප්‍රියයි. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා උපච්චමාන උපච්චති. ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමති. කැමතිද නැද්ද? කැමති. කර්ණ තුන එකතු කරන ස්පර්ශයටත් කැමති. ස්පර්ශය නිසා බලවත් වෙන සිතටත් කැමති. හෙටත් ඕනේ සුවඳක් ඇඟට ස්පර්ශ කරගන්න. නැද්ද? කර්ම හදලද? දැන් හේතු ප්‍රත්‍යයෙන් පිළියෙල කරගත්ත දේ නැවත පිළියෙල කරගන්න ඊගා භවයටත් નાශයක් ඇති. ආයි හදා ගන්න ඕනේ දීගා භවයටත් එපාද? හදා ගන්නා නම් සසර නැවැත්තුවොත් නිවන. එහෙනම් තණ්හාව අයින් වෙනවනේ. ඒතකොට කර්ම අයින් වෙනවද? ඒතකොට ආශ්‍රව කියන්නේ ඇලීම ඒකත් අයින් වෙනවද? උපාදානයත් අයින් වෙනවද? ඉවරයි නෙතනි. ඉතින් සසරෙන් නිවනට බණ කිව්වේ ධර්ම දේශන අවසන් කරන්නට. පැයක් බණ කිව්වා. <laughs> පැයක්. දැන් පැයකින් කිව්ව කෙටියෙන් කිව්ව හැබැයි පැහැදිලිද කියන ඒවා තව තියෙනවා දිව ශරීරය මනස කියන එකක් තියෙනවා ඒක ඉදිරි ධර්ම දේශනාවේදී කියනවා. ආගන්න. පැහැදිලිනේ දැන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒතර මේ ධර්මතාවයන් सिद्ध කරගන්න අපිට කාට හරි කියලා කරගන්න පුළුවන්ද මේක? අම්මට තාත්තට කියලා හරියට උදව් කරනවනේ උපකාර කරනවනේ බැරිද? දෙවියන් වහන්සේට කියමු. ඒත් බැයිද? කිසි කෙනෙකුට හඳහනට බැයි. ගුරුනාසෙට බැයි. කවුද මේ කරගන්නේ? ඒගොල්ලන්ගේ සතිහා යෝනිසෝ මනසිකාරය එකක් ටික. ඒගොල්ලන් නිවා ගන්න ඕනේ ඒගොල්ලන්ගේ කර්ම. අපට ඒව නිවන්න බෑනේ. දෙමව්පියන්ට දරුවන්ගේ ඒව නිවන්න පුළුවන්ද? ඒත් බෑ. තම තමන්ම නෙමෙයිද නිවා ගන්න ඕනේ. එතකොට ආවේ තම තමන්ම කරගෙන නෙමෙයිද ආවේ. ආ ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. මේක තම තමන් කරගත්ත දෙයක් තම තමන්ම නිවා ගන්න. කාටවත් මේක කරන්න පුළුවන් කමක් නැහැ. හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අදට පැහැදිලිද කියන ඒවා ඔව් ඉතින් අවශ්‍ය කරන ධර්මතා දෙක ළඟින් තියාගන්න ඒ ආශ්‍රය අතහරින්න එපා සති හයෝනිසෝ මනසිකාරය ඒ දෙන්නත් එක ආශ්‍රය කරන්න මොන හේතුවක් නිසාවත් ඒ ආශ්‍රය මොන හේතුවකින් හරි ඒ ආශ්‍රය කැඩුනොත් අමාරු වෙනවා තේරෙනවද ඒ දෙන්නත් එක පුළුවන් තරම් ළඟින් ආශ්‍රය කරන්න පුළුවන් තරම් කිට්ටුවෙන් ආශ්‍රය කරන්න නියත වශයෙන්ම සසරින් මිදෙන්න පුළුවන්.